අද අප බලාපොරොත්තු වන්නේ පටිච්ච සමුප්පාද කර්මකාණ්ඩය තුළ තිබෙන වේදනා පත්‍ය තණ්හා කියන තැනින් කියපු ඒ තණ්හා කියන පදේ ගැන සාමාන්‍ය විස්තරයක් කරගන්නයි තේරුම් කරගන්නවා. එදා හොඳින් තේරුම් අරගන්න ඕනේ අර මේක පෙර වේදනා කියන වචනේ විග්‍රහ කරලා දුන්නා සංපස්සජා වේදනා කියන වචනය. එහෙනම් වේදනා පත්‍ය තණ්හා කියන කෙන සත්‍ය කතමෝ වේදනා පත්‍ය සංහා මේ වේදනා පත්‍යෙන් සංහා වෙනවා කියන්නේ කොහොමද? රූප සංහා, ශබ්ද සංහා, ගන්ධ සංහා, රස සංහා, පොට්ටබ්බ සංහා, ධර්ම සංහා අයන් උච්චති වේදනා පත්‍ය සංහා මේ ආකාරයෙන් මේ සංහා කියන පදය විභංග ප්‍රකරණයෙහි පරිත්‍යාගපාද විභංගෙහි විග්‍රහ වෙනවා. හොඳින් තේරුම් අරගන්න ඕනේ සංහා කියන පදයෙන් පෙන්නවා කුමද්ද පෙන්වන්නේ ඒ සංහා චින්තන කියන වචනේ මොකද්ද? අපි අද ආශාව කියලා වචනකින් භාවිතා කරනවා. ඇලුම් කිරීම කියන වචනකින් භාවිතා කරනවා. නමුත් හොඳින් මේක තේරුම් අරගන්න ඕනේ. ඒ ඇලුම් කිරීම කෙබඳු ආකාරයෙන් සිද්ධ වෙන එකක්ද මේ සංහා කියන මේ ස්ථානයේ කියන්නේ. සංපස්සජා වේදනාවෙන් හටගන්න තණ්හාව කියන එකට තේරුම් අරගන්න ඕනේ. මේ ලෝකයේ නිත්‍යයි සැපයි ආත්මයි කියන දෙකේට පිළිතලා මේ ලෝකේ හරි වටිනා දෙයක්, සාරධර්ම තියෙන දෙයක් කියලා හිතලා අන්නේ ආකාරයෙන් ඇති වෙනා වූ යම්කිසි නිින්දනයක් ලැබෙනකොට එවන් නිින්දනයේ පිය හැටියට මනාප හැටියට දකිනකොට ඒක නැත්තාට අවශ්‍ය වෙනවා යලි යලිත් ඒ මත ගොඩනගා ගන්න හඹා යන්න. එහෙනම් මෙන්න මේ බලාපොරොත්තු නිසා මොකද වෙන්නේ? යලි යලිත් බලාපොරොත්තුවක් ඇති කරගන්නවා. මෙබඳු වටිනා රූපමත යලි යලිත් බලන්න ඇත්නම් මෙබඳු වටිනා ශබ්ද යලි යලිත් ඇසුරු කරන්න ඇත්නම් මෙබඳු වටිනා සුවඳ ගන්ධේ මට යලියලි ඇසුරු කරන්න ඇත්නම් ඒ වගේ මෙබඳු රසයේ යලියලි ඇසුරු කරන්න ඇත්නම් මෙබඳු ස්පර්ශයේ යලියලි ඇසුරු කරන්න ඇත්නම් ඒ වගේ මෙබඳු ධර්මයේ යලියලි පිටමින් ඒ පසුපස මානසිකත්වයේ ගොඩනගා ගන්නට ඇත්නම් කියලා මෙන්න මේ ආකාරයෙන් ඇති වෙනවා එක්තරා විදියක ඇදීම. මෙන්න මේ අල්ලා ගන්න ලක්ෂණය තමයි මෙතන සංහා කියන්නේ. සතර පතර ආදී නන්දනේ සියති ඉදන් කාම සංහා භව සංහා විභව සංහා ආදී වශයෙන් මේ ස්ථානයේ මේ සංහා විග්‍රහය. එතකොට සෞඛ්‍යයෙන් තමයි රූප සංහා, ශබ්ද සංහා, ගන්ධ සංහා, රස සංහා, පොට්ටබ්බ සංහා, ධර්ම සංහා කියලා තියෙන්නේ. ඒ වගේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන්නේ. මේවාට ඒ ඒ තන හා වෙන ලක්ෂණය තමයි මේ සංහා කියන වචනේ කියන්නේ. ඒ ඒ තන්නේ හා වෙන නිසා සංහා කියන වචනෙට හොඳ අර්ථයක් වෙනවා. සංහාසය වශයෙන් තෝරගන්න ඉතාම පැහැදිලි. ඒ ඒ සංහිහා වෙනවා. සංහිහා වෙන නිසා සංහා කියනවා. ඒ ආකාරයෙන් තෝරගත්තාම අපිට හොඳට පැහැදිලිව තෝරා ගන්න පුළුවන්. ඇයි මේකම හා වෙන්නේ? ඒ ඒ තන හොඳයි කියන මුලාව නිසා. නිත්‍යයි සැපයි ආත්මයි කියලා හිතා ඉන්නේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ දෙයක් ගැන. මෙන්න මේ ටික තේරුම් ගන්න බැරි නිසා තමයි අපි අවිද්‍යාවෙන් නිමිතව ඒවා හරි වටිනවයි කියලා ඒවා යලි යලි ගොඩනගාගෙන ඇසින් ඒවන් රූපයන් අල්ලාගෙන ඇසුරු කරන්ද කනින් ඒවන් ශබ්දයන් අසමින් ඇසුරු කරන්ද නාසයෙන් ඒවන් ගන්ධයන් ඇසුරු කරමින් ඒ මත අපේ ප්‍රයත්න ගෙනියන්ද දිවෙන් රස ඇසුරු කරමින් කයෙන් පාස ඇසුරු කරමින් මනසෙන් ඒවන් ධර්මයන් ඇසුරු කරමින් ඒ මත ජීවත් වෙන්න මානසිකත්වයක් උදා කරනවා අන්නේ මානසිකත්වය නිසා මොකද වෙන්නේ මේ සංහා කියන අවස්ථාව සසර ගමන ගොඩනගන්න හේතු වෙනවා අත්හරින්න හේතු වෙන්නේ නැහැ පැවැත්මට හිතෙනවා පැවැත්ම ගොඩනගන්න හිතෙනකොට එක්තරා ශක්තියක් මත වෙනා මේක එක්තරා ධර්මතාවයක් හිත ශක්තිය කියලා තමයි කියන්නේ ඕකයි කර්ම ශක්තිය කිව්වෙත් ඒකයි අනිවාර්ය ශක්තියක් මත කරගුණා මොකද වෙන්නේ සසර ගමනට හේතු වෙන යමක් නිර්මාණය කරනවා තණ්හා කියන අවස්ථාවේ දැනීම උතුම් කරගෙන ඒ නිසා තමයි සිද්ධ වෙන්නේ සසර ගමනට හේතු වෙන කාරණයක් වෙන්නේ තණ්හා කියන කාරණය මේ විතර හාවෙන්න කොහෙද අපි හාවෙන්නේ ලෝකයට අයිති වෙනවාද රූප, ශබ්ද, ගන්ධ, රස පොට්ටබ්බ ධර්ම කියන මේ හැරේ බාහිර ලෝකයට අයිති. ඒව ඇසුරු කරන්නා අපිට මොනවද ඕන වෙන්නේ? ඇස කන නාසය දිව කය මන කියන හයක් ඕන වෙනවා. එහෙනම් ඇස කන දිව නාසය කය මන කියන මේ ටික ඉතුරු කරලා මම කියන කොට ගොඩ ගහගෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ඒවා වටිනවා ඒව ඇසුරු කළ යුතුයි කියලා මගේ කියන ගොඩකට ගොඩ ගහගෙන මමයි මගේ කියන දෘෂ්ටි දෙකක් හදාගන්න. හදාගෙන මේකේ වටිනාකමක් දැකලා ඒ තුල ජීවත් වෙන්න තව තමන් ගොල්ලාගෙන තව තමන් ඉදිරියට පැවැත්ම ගෙනියන්න හැඟීමක් ඇති වෙනවා. මෙන්න මේ ඇති වෙන හැඟීම නිසා මොකද වෙන්නේ? ඇසෙන් නික්මෙන්න බෑ, ඇසෙන් ඉවත් වෙන්න බෑ, යලි යලි ඇස ගොඩ නගන්නා වූ මානසිකත්වයට ගන්න ඕනේ නැගෙනවා. රූපයන්ගෙන් ඉවත් වෙන්න පුළුවන්කමක් නැහැ. ඒ රූපයන් කරා හවාගමින් ඒව අල්ලාගෙන ඉන්න මානසිකත්වයක් ගොඩ නැගෙනවා. ඒ වගේම ඇස කන දිවනාසය ශරීරය මන කියන මේ ඉන්ද්‍රිය හය පවත්තන්න ඕන මානසිකත්වයක්මයි ඇති වෙන්නේ. තව තවත් ඉදිරියට ඉන්නේ ජීවත් වෙන්නේ මොකදද මෙන්න මේ ආකාර වන්නා වූ ඒතන හරි වටිනවා ඒතන අත්හැරලා යන්න බෑ ඒතන හායලා ඉන්න ඕන කියන හැඟීමක් ඇති වෙනවා මෙන්න මේක තමයි අවිද්‍යාව නිසා ඇති වෙනා වූ ඒතන හාවීමේවා සංහා වීම එහෙනම් ওই සංහා කියන වචනෙට අවිද්‍යාව සමවේදන වචනයක් අවිද්‍යාවත් එකයි සංහා නෙමෙයි ඉදිරි අවස්ථාවේදී අපි ඒක විග්‍රහ කරලා දෙනවා පරිතහෝපාදී විලාකාරයේ එතකොට අපි මෙතන දකින්න ඕනේ මෙන්න මේ සංහා කියන අවස්ථාවේදී රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන මේවා තමයි ලෝක සත්‍යය සසර ගමනක් ඇති කරවන්නේ හේතු වෙන කාරණා. ඒවට පියකරන නිසා තමයි අත්හැරෙන්න බැරි. ඒ දැන ඇලෙන්නේ ඒ නිසායි. අන්නේ ඇලෙන් කිරීම තමයි අපි නිවිස්ථානයේ තියෙන්නේ. අන්නේ සංහා කියන වචනේ. සංස්පර්ශයෙන් හටගන්න වේදනාව, සංපස්සජා වේදනා, මේ සංපස්සජා වේදනාවෙන් හටගන්නා වූ දේ තමයි ඒක අත්හරින්න බැරුව එහි ඇලෙන මානසිකත්වය. අන්න ඒක තමයි මෙතන අපි සංහා කියලා කියන්නේ. එහෙනම් මේ සංහා දුරුකොලොත් මොකද වෙන්නේ? මත මත සේවායේ ඇවිලා බැඳිලා යනා මානසිකත්වයේ දුරු වෙනකොටම ඒ තුලින් ගොඩ නැගෙන්නා වූ ලෝකයේ ශක්ති විශේෂයේ ගොඩ නැගීම අතර වෙනවා. මොකද මේ ලෝකෙන්න ශක්ති විශේෂය කියන්නේ මේ ශක්ති විශේෂය තමයි සසල ගමනක් උදාකරනද අවශ්‍ය වෙන නොපෙනෙන ගැඹුරු සීන් ශක්තියක් නිකුත් කරන අවස්ථාව. මෙන්න මේ සංහාගෙන් ත්‍ත්වයට වුණාම ඕන වෙන්නේ. ඒ කුද්ධියට ඒ දේ පිළිබඳව අමතක කරන්න බැරුව යනවා. ඒ දේ අතාරින්න බැරුව යනවා. යලි යලිසේ ඇතුළෙන්ද හිතෙනවා. මෙන්න මේ නිසා මොනව ඇතුළෙන්ද හිතෙන්නේ? මනවලන රූප ඇතුළෙන්ද, මනවලන ශබ්ද ඇතුළෙන්ද, මනවලන ගන්ධය ඇතුළෙන්ද, මනවලන රස ඇතුළෙන්ද, මනවලන ස්පර්ශ ඇතුළෙන්ද, මනවලන ධර්ම ඇතුළෙන්ද. මෙන්න මේ නිසා මොකද වෙන්නේ? ඒ ඇතුළෙන්ද අන්තිමට හිතේවට හිත අන්නේකට කියනවා රූප සංහා, ශබ්ද සංහා, ගන්ධ සංහා, රස සංහා, පොට්ටම්බ සංහා, ධර්ම සංහා කියලා. මෙන්න මේක ඇතුළෙන්ද හිතේ මොකද මේවා හරි වැදගත් දේවල් වෙන මානසිකත්වය ගොඩනැගෙන නිසා අන්නේ මානසිකත්වයෙන් ඒ තරහා ඒ බැඳී හිටිනවා අන්නේ නිසා තමයි සසල ගමනට හේතුන සංහා කියන කොටස මේ ආකාරයෙන් පහළ වෙන්නේ ඒ කොටස සසල ගමනට හේතු වෙන්නේ දැන් අපි මෙතන තේරුම් ගන්න ඕනේ මෙබඳු අන්නාමේ සංහාව කොයි කොයි ආකාරයෙන් පිළිගුවාම කොයි කොයි තැනට හේතු වෙනවද මොනවද මේ සංහා තව ක්‍රමයෙන් කියනවා නම් කාම සංහා භව සංහා විභව සංහා කියලා තව ක්‍රමයකින් විග්‍රහ වෙනවා මේ සංහා කියන්නේ සාධන. පංචකාම සම්පත්තිය පිළිබඳව ඒවා මුක්තිය හිමිගේ ආස්වාදයේ මුල් කරගෙන ඒ ඒ තැන වැඩි හැදී තියෙනා වූ ආස්වාදයේ දැනගන්නා වූ අවස්ථාවක් මුල් කරගෙන ඉතිරි හදගත්තා නම් යම්කිසි ගතගස්සනය. අන්නේ ගතගස්සනය නිසා අවබෝධ කරන්නේ කාම යම් තැනකද එතන ඉක්මවන්න බැරි. එතන බැඳුම හැදෙන ස්වභාවයටපත් වෙනවා. මේකට කියනවා කාම සංහා වෙලා කාම සංහා වෙලා. එතන තව එකක් තියෙනවා. ඒ කාම අත්හැරලා කියන බව ඉක්මවන්න බැහැ. මොන බවද? කාමයේ සඳහා විතරක් නෙමෙයි ලෝක සත්‍යයේ ජීවත් වෙන්නේ. කාමයන් අත්හැර පිළිනාගත්තා මේ ලෝකේ ජීවත් වෙන්න හිතෙනවා. මොකද මොන මොනවා හරි දැනගන්න තේරුම් ගන්න මිත්‍ර ඇසුරේ ඉන්න, පිරිස ඇසුරේ ඉන්න ඒ වගේ මේ ආකාරයෙන් තවත් තවත් දේවල් ඇති වෙනවා. මෙන්න මේ වගේ වන්නාව භවයේ හේතු කොටගෙන මේ වගේ ඉඳ තියෙනවා නම් බ්‍රහ්මයේ කියලා ඉඳ තියෙනවා නම් නිවියේ කියලා ඉඳ තියෙනවා නම් මෙවන් විදිහටම ජීවිතය ගත කරන්න තියෙනවා නම් මෙවන් රත්තරානාශ්‍රයේ තියෙන වැඩෙන්න තියනවා නම් මේ ආදි වශයෙන් ඇති වෙන ආව සංහාව කොටසක් ඇති වෙනවා. ඒක රූප බලන්නත් නෙමෙයි, සංඝහන්නත් නෙමෙයි, ආස්වාද ගන්න නෙමෙයි, ගඳසුන දැනගන්නත් නෙමෙයි, රා බලන්නත් නෙමෙයි, ස්වභාව දැනගන්නත් නෙමෙයි. නමුත් හිතට හට ගන්නා උත්තරා දෙයක් තමයි තමන් උසස් වෙන ජීවත් වෙන්න ඕනේ, සත්‍ය දානාන්තරයක් ඇති ජීවත් වෙන්න ඕනේ. ඒ වගේම වහිසාතේ වේලාවෙන් ජීවත් වෙන්න ඕනේ. මේ මේ ආදි ගැටයක්. මෙන්න මේ බඳ එක එක භවයන්ට එක තියලා ඒ භවයන්ති එතනට ඇතුළු වෙන ඒ ස්ථානයේ ඉඳ හිටුවාම අනිත්‍යව ගොඩනැගෙන මානසිකත්වයෙන් භව තණ්හා මතුවේ. ඒ වගේම විභව තණ්හා කියන වචනයෙන් පෙන්වන කවදයක් තියෙනවා. මොකද ඒකේ කාරණා දෙකක් මේ කාලේ අර්ථ විග්‍රහ කිරීමෙන් තියෙනවා. සසර ගමනක් නැහැ. නැත්නම් මේ පින්පව් කියලා දෙයක් නැහැ. මේ ආදි වශයෙන් ගන්නා වූ එතරම් නිත්‍යා දෘෂ්ටිය ගති ලක්ෂණයක් නිසා බුද්ධලයා ඇති කර ගන්නා වූ තණ්හාව විභව තණ්හාව හැටියට මේ කාලේ විග්‍රහ වෙනවා. ඒකත් තමයි තව වැදගත් දෙයක් ඔබ තේරුම් ගන්න ඕනේ. ඒක උඩ ගැටේ දෙයක්. කොහොමද තමන් බලාපොරොත්තු වෙන්නා වූ යන්ත්‍රී ස්වභාවයක් ඇත්නම් ඒ ස්වභාවය තමන්ට නැති නිසා ඇති වෙනා වූ ධාහයෙන් හට ගන්නවා කෙසේද මම මෙතන ගොඩනගාගත යුතුයි අනිත් ඒ වගේ නොලැබුණු දේ පිළිබඳ තණ්හාවක් නොලැබුණු දේ ලබා ගැනීමේ තණ්හාවක් ඇති වෙනවා අනිත් බඳු අවස්ථාවක් නේ විභව තණ්හා කියන කොටස ගැනෙනවා එහෙනම් මොකද වෙන්නේ මෙන්න මේ ආකාරයෙන් මේ තණ්හා කියන මානසිකත්වයේ ගොඩනැගුණාම වටිනා දෙයක් තියෙනවා හරි වටිනා දෙයක් ඒ නිසා මට ඒක දාලා යන්න බෑ ඒකේ මම බැඳලා හැඳලා ඉන්න ඕනේ කියලා මෙන්න මේ වගේ මානසිකත්වය වෙනුවෙන් තමයි ලෝක සත්‍යයට එබඳු බලාපොරොත්තු සාගත පැවැත්මේ බලාපොරොත්තුව ඇති වෙන්නේ. මෙන්න මේ නිසා ලෝක සත්‍යය කාමයන් අත්හැරලා ගියත් භවයක් අරින්න බැරි නිසා එතන බැරි වෙනවා. එන්න අපි දකින්න ඕනේ. මෙන්න මේකෙන් සංහාව කුමක්ද? සංහාවට හේතුව කුමක්ද? සංහා නිරෝධය කුමක්ද? සංහා නිරෝධ මාර්ගය කුමක්ද කියන මෙන්න මේ කාරණා අපිට තේරුම් ගත්තා නම් අනේ තේරුම් ගැනීම නිසා ඒ පුද්ගලයාට ඇති වෙන දෙයක් තමයි මානසිකත්වයෙන් යථා භූතේ දකින නෝන හතරක් පහළ වෙනවා. සංහාව කියන්නේ කුමක්ද? සංහාවට හේතුව කුමක්ද? සංහා නිරෝධය කුමක්ද? සංහා නිරෝධයට මාර්ගය කුමක්ද කියලා. මෙන්න මේ හතර ආකාර ඥාන දර්ශනයක් පහළ වුණා නම් සංහා මූලික වෙන හටගත්තේ මේ ඥාන දර්ශනාපල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගලා නිවන් අවබෝධ කරගන්න හේතු වෙනවා. එදා හොමින් තේරුම් අරගන්න ඕනේ. මේ කියන්නා උත්තරීතර ධර්ම මාර්ගය තුලින් අපිට නිවන් දකින්න පුළුවන්. ඒ කාරණේ හරියට තේරුම් ගත්තා නම් ඒ ඥාන හතර සංහා මුතරේ පහළ වෙනවා. අන්න සංහා සංහාය කියන තේරුම් අරගත්තා නම් ඒ වගේම සංහාවෙන්ම ඇතිවෙනා වූ සංහාවට හේතුව තේරුම් ගත්තා නම් සංහා නිරෝධයේ තේරුම් ගත්තා නම් සංහා නිරෝධ කියලා මාර්ගය තේරුම් ගත්තා නම් අන්නේ කාරණේ අපිට මේ පටිච්චසමුප්පාදයේ සංහා කියන කොට තෝරා ගැනීම අතිශේෂ යහපත් කාරණේ සිද්ධ කරලා වෙනවා. හොඳින් තේරුම් අරගන්න ඕනේ නිසා සංහාව කියලා හට ගන්නකොට ඒ ඒ තැන ඇදෙන බැඳෙන තැන තියෙනවා ඒක එතකොට අන්නේ සංහාවක් යම් තැනක හටගත්තා නම් ඒ සංහාව නිරෝධ කරගත්ත දවසට අපිට නිවන ලැබෙනවා. නිරෝධස්සා යේව සංහාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිසග්ගෝ මුක්ති අනාලය මේ දුක නිරෝධාද සතියෙන් බුදුආනන් වහන්සේ දේශනා කරන ආකාරය. එහෙනම් මෙන්න මේ සංහාව නිරෝධ කර ගැනීම ඔය ක්‍රමයට සිද්ධ වෙනවා. එහෙනම් මේ සංහාව නිරෝධ කරගත්තාම ඒකේ ඒකෝරේ උපාදාන නිරෝධ වෙනවා, භව නිරෝධ වෙනවා, ජාති නිරෝධ වෙනවා, ජරා මරණ නිරෝධ වෙනවා කියලා. මේ ආකාරයෙන් මේ පටිච්චසමුප්පාදේ ඔය ආකාරයෙන් විග්‍රහ වෙනවා. කොහෙන් තේරුම් අරගන්න ඕනේ? අන්නේ සංහා කියන කොට අද වටහාගත්තා නම් මේ ආකාරයෙන් ඊටන ඇලෙන බැඳෙන මානසිකත්වයේ ඇයි උදා වෙන්නේ? මේ ලෝකේ නිත්‍යයි සපයි ආත්මයි කියලා මේ මුලා දෘෂ්ටිය තියෙන නිසායි. ඒ දෘෂ්ටිය අත්හැරලා යම්මට අත්හරින්න මොකද කරන්න ඕනේ? මේ සංහා කරන්නේ සංහාවට බදාගන්න හේතු වෙච්ච මූල ධර්මනේ. අනිත්‍ය දෙයක්යේ දුක්ඛ දෙයක්යේ අනාත්ම දෙයක්යේ කියලා ධර්මානුකූලව දැකලා තේරුම් ගන්න තියෙන්න ඕනේ. මෙන්න මේ ටික හරියාකාරව තේරුම් ගත්තා නම් මොකද වෙන්නේ? අපිට පුළුවන්කමක් ලැබෙනවා. යැයි සංහාවේ යථාර්ථය වටහා ගන්න. හරි වටලා දෙයක් කියලා හිතාගෙන මේ සංහා කාරක ධර්මය. නැත්නම් ඇස කන නිවනාසය ශරීරය වන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මෙන්න මේ කාරණා ටික නැත්නම් මේ ලෝකයට අයිති ගොඩක් ටික. මේවා පිළිබඳව අනිත්‍ය වශයෙන් දැකනම් මේවා කැමැතිසේ පවත්වන්න පුළුවන් ඒවා නෙමෙයි. ඒ වගේ මම සබඳු ආකාරයෙන් මෙසේ පිළිපී ඉතින් මෙසේ පැවතියි කියලා හිතුවට එසේ පවතින දේවල් මේ මේ ආකාරයෙන් වෙනස් වෙනවා. අන්නේ ආකාරයෙන් වෙනස් වෙමින් වෙනස් වෙලා යනකොට මොකද වෙන්නේ? අපි බලාපොරොත්තු වෙන එක නෙමෙයි නම් අපිට ඕන විදිහට පැවැත්වීම නම් නමුත් සිද්ධ වෙන විට වෙනස් දෙයක් නම් ඒකාන්තිකව විචිත්තතාවයක් ඇති වෙනවා දුකක් හටගන්න හේතු වෙනවා. මෙන්න මේ කාරණේ තේරුම් ගත්තාම අපි දකින්න ඕනේ අන්නේ විචිත්ත භාවයට පත් වුණා නම් දුකට අසහනයට හේතු වුණා නම් ඒ ඇතුළු කරන නිසාම තමයි අපිට දුක ගොඩ නැගෙන්නේ. එහෙනම් සංහාවේ යම්තරක බැඳුනොත් තමයි එවන් දුක ගොඩ නැගින්නේ කියලා අපි හරියාකාරව දැක්කම මොකද වෙන්නේ? අපිට පුළුවන්කම ලැබෙනවා එවන් දේ වැඩක් නැහැ කියලා වටහා ගන්න. අන්න වැඩක් නැහැ කියලා වටහා ගත්තා නම් චතුරාර්ය සත්‍ය දකින්න ඥානයේ පහළ වීමට හේතුකාරකවන නුවණක් ඒ පහළ වුණේ ත්‍රිලක්ෂණ දැකීමේ හටගන්න නුවණ. මෙන්න මේ නුවණ වටුණා නම් මොකද වෙන්නේ? අන්න අපි සංහා කරපු යම්කිසි දෙයක් ගැන තියුණා නම් මේක සංහායෙන් බැඳෙන්න වටිනා දෙයක් නෙවෙයි. ඒ දේ හොඳයි ප්‍රියයි මනාපයි කියලා බැඳීගෙන ඉන්න තරම් මනසට ගන්න තරම් වටිනා දෙයක් නෙමෙයි කියලා ටිකෙන් ටික වැඩෙන්න පටන් ගන්නවා. යම් දවසක මේ ආකාරයේ වැඩෙන්න පටන් ගත්තා නම් මොකද වෙන්නේ? යම් කිසි ඒ ඒ වස්තුවේ තියෙන දෙන්නලා තියෙන මානසිකත්වයේ ගොඩ නැගි නැගි තියෙන මානසිකත්වය තමයි සංහා කියන්නේ. අන්න ඒක නැවත නැවතත් උදා නොවෙනවක් වෙනපත් වෙන පටන් ගන්නවා කියන සංහා නිරෝධ වෙන්න පටන් ගත්තා. අන්න සංහා නිරෝධ වෙන්නේ කොහොමද සිද්ධ වෙන්නේ? ආයි නැවතත් සසර ගමට හේතු වෙන බැඳීමක්, කඩේමක් අල්ලගියා. අන්න කල්ලාම සංහාකේ සම්බ දුක්ඛ නිරාපී කියන්නේ සංහාව ශේඛිනේ සියලු දුක් වෙනවා කියලා නිවන් ලාභෝදෙ හිඳ වෙනවා. ඔන්නේ තේරුම් අරගන්න ඕනේ. මේ ආකාරයෙන් සංහා කියන මාර්ග සංහා කියලා මේ පරිච්ඡමපාදයේ කොටස මෙදී හොඳින් තේරුම් අරගන්න. එහෙනම් මේ තැන බැලන බව, සැදෙන බව, ඒ ඒ තන්නේ හාවෙන ලක්ෂණයක් තිබුණා නම් අපේ මානසිකත්වයේ තුනේ ඒක දුරු කරගන්න මොකද කරන්න ඕනේ? ඒ අනිත්‍යතාවය දකින්න ඕනේ, දුක්ඛතාවය දකින්න ඕනේ. යදනිච්ඡං සංදුක්ඛං යන් දුක්ඛං සදානත්තා යමක් අනිත්‍යද ඒක දුක්ඛයි යමක් අනිත්‍ය නම් දුක්ඛ නම් ඒක අනාත්මයි කියලා දෙන්න මේ මූල ධර්මයට අනුකූලව ඒ අනාත්ම බව දකින්නකොට මොකද අනාත්මයි කියන්නේ අසාරත්වේන අනාත්මා කියලා විග්‍රහ වෙනවා සාරත්වයක් නැති නිසා හරයක් නැති නිසා අනාත්මයි අපි අද තේරුම් අරගන්න ඕන අනාත්ම කියන්නේ මොකද්ද සාරත්වයක් නැහැ හරයක් නැහැ අල්ලාගෙන හිටියයි කියලා බැලි බැලි රැඳි රැඳි හිටියයි කියලා අපිට ලැබෙන දෙයක් නැහැ. මොකන්ද ලැබෙන දෙන හරය? හරයක් නැතුව දුක වේස නිවෙනවා ලැබෙන දෙයක් නැහැ කෙලවර වෙනවා කියන්නේ. එහෙනම් මනවදන රූපයක් අල්ලාගෙන වරාගෙන හිටියනම් අපිට කවදාවත් එතන හිත බලාගෙන ඉඳ හැදුවට මේ මනවදන රූපේ ඒකාකාරව පවතින එකක් නෙවෙයි. ඒ මොහොතක් ගානේ වෙනස් වෙලා යනවා. අපි කැමති මේ මේ ආකාරයෙන් පවතිනවා නම් අපි හිතුවට ඒක තේරෙන්නේ නැහැ. ඒක විවිධාකාරයටපත් වෙනවා. කැමති නැති ස්වභාවයටපත් වෙනවා. එහෙනම් මොකද සිද්ධ වෙන්නේ? අකමැති දේවල් එනවා එනවට කැමති නැහැ. කැමති දේවල් යනවා යනවට කැමති නැහැ. නමුත් කැමති නැති දෙයක්ම තමයි එතන හින්ද වෙන්නේ. සිය මනාව වනවලන් රූපයක් තියෙනවා නම් මේක මෙසේ පවතිනවා නම් කොච්චර හොඳද කියලා කැමැත්තක් තියෙනවා ඒකේ පවතින්නේ නැහැ. මේක බාලකේ ඉන්නේ නැහැ නම් කොච්චර හොඳද කියලා අදහසක් එනවා. නමුත් ඒකේ පවතින්නේ නැහැ බාලකේනවා. එනක් කැමති නැහැ. එන අපි දකිනවා මනවලන් සම්බුයක් එනකොට ඒ තණ්හාවෙන් බැඳෙන්නේ හේතුව මොකද්ද? කොච්චර වටිනාද මේ සම්බුය? කොච්චර වැදගත් දෙයක්ද කියන හැඟීම. එහෙනම් මේ සංදී යථාර්ථයේ ගැටෙනකොට මේ මනවරණ ස්වභාවය ඇති සංදී අපි කැමති එන්නේත් නැහැ. කැමතිේ පවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒවට විවිධතාවයක් වෙනකොට අපි කැමති නැහැ. නමුත් විවිධතාවයන් එනවා. මෙන්න මේ ආකාරයෙන් සුබන්ද සිද්ධ වෙන්නේ කැමති දේ පවත්වන්න බැරි තත්ත්වයක් මානසිකත්වයක් තමයි අපිට උදා වෙන්නේ. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ කිසිදු කැමතිේ පවත්වන්න ඕනේ කියලා. එන කැමති දේ පවත්වන්න බැරි බව හරියට දැනගත්තා නම් අපි නේද ඇත්ත දෙයක් අල්ලනවා. මේ යථාර්ථය නම් අද කොච්චර කැමති වුණත් මනවලන රූප මනවලන රූප ආදියට කොච්චර සංහායෙන් බැඳලා කැමතිනේ පවත්වන්න පුළුවන් දෙයක නෙමෙයි අපි මේ බැඳලා උත්සාහ කරන්න කියලා රැකෙන්න ගියා නම් එදාට මොකද වෙන්නේ එකෙක් කල් කරන මූලාසහගත වැඩ පිළිවෙල පිළිබඳ බලාපොරොත්තුවක් ඇතිලා යනවා මනෝ නිරන්තරයෙන් පටන් ගන්නවා මෙන්න මේ ආකාරයේ මානසික සුද්ධතාවයක් ඇතිවෙන්න මොකද වෙන්නේ අන්න රූප සංහාවට කියන අවස්ථාව ඉවරයි ශබ්ද සංහාවට කියන අවස්ථාව ඉවරයි ඒ වගේම ගන්ධයක් එනවා අයි ප්‍රියමනාප වශයෙන් එන ගන්ධයක් ආපුවාම අයි බලාපොරොත්තු වෙනවා මේ ගන්ධය මම මෙසේ පවතිනවා නම් මම කැමති මේ ආකාරයෙන් මේ ගන්ධය මට දැනෙනවා නම් වැටහෙනවා නම් මෙතේ තියෙනවා නම් කියලා මෙහෙම අදහසක් එනවා. නමුත් අදේ දැනට කොච්චර කියලාත් ඒ කැමැත්තටම කිව්වොත් සිද්ධ වෙන්නේ වෙනස් වෙලා යනවා. මේ බඳු ගන්ධයට මේ බඳු විරුද්ධතාවයක් නොවේවා නම් කොච්චර හොඳ කියලා හැඟීමක් එනවා. නමුත් අපේ ඒ හැඟීමාවට අපේ හැඟීමකට මාත්‍රයක්වත් අහන්නේ ඒ විරුද්ධතාවය ගොඩ නැගිලා එබඳු වන්නා වූ ඒ අපේ මානසිකත්වයේ නැත්නම් ප්‍රියවන්න මනවරණ ගන්ධ ස්වභාවයේ වෙනස් වෙලා යනවා. අනේ වෙනස් වෙලා ගියා මොකද වෙන්නේ? අපි කැමති දේ නැතිකමේ දුකෙන් දෙන සිද්ධ වෙනවා. යම් පිච්ඡං න ලබති සම්පු දුක්ඛං. මෙන්න මේ ආකාරයෙන් කැමති දේ අපි ලැබෙන්නේ නැද්ද? ඒක දුකයි කියන්නේ ආව මේ ආකාර දුකට හේතු වෙනවා. එහෙනම් අපි දකිනවා මේ දෙයට රූප සංහාවෙන්, ශබ්ද සංහාවෙන්, ගන්ධ සංහාවෙන්, රස සංහාවෙන්, පොට්ටබ්බ සංහාවෙන්, ධර්ම සංහාවෙන් තියෙන මේ පයකොලක සංහාවෙන් බැඳිලා ඉඳ හැදුවත් ඒ සංහාවට හේතුකාරකයේ ප්‍රියමනාප ධර්මයේ ප්‍රියමනාප ස්වභාවයේ කවදාවත් කැමතිේ පවතින එකක් නෙවෙයි. කැමතිේ පවතින නැති ඒකේ ධර්මතාවයේ අපි ඒක නොහිතන නිසා ඒක වැටහෙන්නේ නැත්තේ. මනසේ හිතන්න පටන් ගත්තොත් ඒක ඇත්ත නේද කියලා අපිට වැටහෙනවා. ඒක නම් ඇත්ත අපි මොනවද මේක අපි බලාපොරොත්තු කොහොමද ඇත්තක් කියන්නේ ඒක අපි කැමතිේ පවත්න්නේ දවර කොහොමද හැකියාවක් ලැබෙන්නේ කියලා වැටහුණා නම් එදාට මුලාසහගත මානසිකත්වයෙන් තියෙන බලාපොරොත්තු සුන් වෙලා යනවා කියලා ඕර වෙලා යනවා අන්න එහෙම වුණා නම් මොකද වෙන්නේ සංහා නිරෝධය එතන සිද්ධ වෙනවා සංහා නිරෝධ වුණා නම් මොකද වෙන්නේ ඒතං සංසං ඒතං පණිතං එහෙම සාන්තයි, එහෙම ප්‍රණීතයි. අන්න යදිදන් සම්බ සංකාර සමතෝ සම්බූපදී පටිනිස්සග්ගෝ සංහතේරෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කියන මේ ආකාරයෙන් කියන නිවන් සාන්තිය උදා වෙනවා. එහෙනම් ඒ සඳහා තියෙන මාර්ගයේ ඔය විදිහට දකින්න ඕනේ. සංහාව කියන්නේ කොහොමද කියලා බලලා එහි අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් ආදීනව බලන්න පුරුදු වෙන්න ඕනේ. සංහාවෙන් නිත්‍ය යාමේවා නිරෝධේ කොච්චර සාන්තද ප්‍රණීතද කියලා ආනිසංස බලන්න බුදු වෙන්න ඕනේ. මෙන්න මේ කාරණා දෙක කරගෙන යනවා නම් ආර්ය මාර්ගය වැඩෙනවා. වැඩෙන කෙනාට මේ හේතු නිවන් සාක්ෂාත් කරගන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා දෙනේ පින්නතුනි මේ ආකාරයේ සංහාව තේරුම් අරගෙන සංහාවට හේතුව තේරුම් අරගෙන සංහා නිරෝධේ තේරුම් අරගෙන සංහා නිරෝධ මාර්ගය වඩලා උතුම් නිවන් සාක්ෂාත් කරලා විචාරණ කරගන්න සෑම දිනකට යවපත් වේවා. යක්තාවතා චම්මේහි සංගතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා